ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක්. ඒ ධර්මය අවබෝධ කරගෙන කදහම් පදයක් කදහම් වචනයක් යම් කරුණක් අවබෝධ කරගෙන යම් කෙනෙක් මේ සංසාර දුකින් නික්ම යනවා නම් එයාට මේ ධර්ම දේශනාව ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා නියත වශයෙන් මෙවැනි කාර්යයක් සිදු කරගන්න ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලික. අබුද්ධෝත්පාද කාලික බෑ. බුද්ධෝත්පාද කාලයේ කියේ තථාගතයන් වහන්සේගේ ධහම ලෝකේ පවතින කාලය. දැන් මේ කාලේ <coughs> තථාගත ධහම තමත්ම ලස්සනට ලෝකේ පවතිනවා. ඒ තාමත්ම ලස්සනට විවරණය කරන, බෙදලා දක්වන, පැහැදිලි කරන අය ස්වාමින් වහන්සේලා ලෝකේ පුරා වැඩ ඉන්නවා. වාසනාවන්ත කාලයක ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවක් නිවැරදිව ආශිර්වාදයක් ලබා ගන්නට පුළුවන් පින්කමක්. ගාථා ධර්මය සරල වගේ පෙවුණත් මේ ගාථා ධර්මය අතිශය ගැඹුරුයි. මේ ගාථා ධර්මයේ තුලින් මම පැහැදිලි කරනවා පටිච්ච සමුප්පාදයත් සතිපට්ඨානයත් දෙකම එකට අරගෙන මේ ධර්ම පාඨය තුලින් විග්‍රහ කරනවා පැහැදිලි කරනවා සිහිය පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා බලන්න සිහිය පිහිටවාගෙන ତර සිහිය පිහිටවනවට කිව්වා සතිපට්ඨාන. හේතුප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් දකිනවා හේතුප්‍රත්‍ය නිවැරදිවම දේශනා කරපු දේශනාව පටිච්චසමුප්පාද දේශනාවයි. යංකින්ච සමුදය ධම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ සියල්ලම ඇස බාහිර රූප කන බාහිර ශබ්ද නාස්‍ය බාහිර ගන්ධය ගඳ සුවඳ දිව බාහිර රසය ශරීරය බාහිර සීත උෂ්ණ පහස මනස අරමුණු මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බවයි යංකින්චි සමුදය ධම්ම ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ධර්මතාවයක් ඇද්ද සියල්ල ඒ තුල තියෙනවා මම දැන් දේශනා කළ කරුණු 12 තුල විශ්වයේ සියල්ල තියෙනවා එතන. එහෙනම් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බවයි. යංකින්ච සමුදය ධම්ම. සම්බන්තන් නිරෝධ ධම්ම. හැබැයි හටගන්න ශණයෙන් විනාශයක් පෙන්වනවා තථාගතයන් වහන්සේ. හටගන්න ශණයෙන් විනාශයක් පෙන්වනවා. යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. එහෙනම් හටගන්න ස්වණයෙන් විනාශයක් තියෙනවා නම් යදනිච්ඡං තන් දුක්ඛ. තථාගතයන් වහන්සේ දේශනා කරන ඒක දුකයි. යම් හටගන්න ධර්මයක කාලයක පැවැත්මක් තියෙනවා නම් ඒ කාලය ආස්වාද ජනකයි. ඒක සොම්නසක් වෙන්න පුළුවන් කාලයක්. නෑ. එහෙම විඳින්න බෑ. යංකින්චි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ධර්මතාවයක් ඇද්ද? සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවය යම්කින්ච සමුදය ධර්ම. සම්බන්තන් නිරෝධ ධම්මා. ක්ෂණෙන් බිඳිලා අවසන් වීමක්. විනාශයක්, අතුරු දහන් වීමක්, නොපැවැත්මක්. යදනිච්ඡං තන් දුක්ඛං. මහණෙනි මේක දුකක් උපදවනවා. අපි බලමු ඒක විභාග කරලා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය නිවැරදිද කියලා. හැබැයි ඒක නිවැරදිද කියලා අවබෝධ කරගන්න නම් සිහිය පිහිටවන්න ඕනේ. එතකොට සිහිය පිහිටවන සිහියට කිව සති කියලා. නිවැරදිව පිහිටවනවට කිව සම්මා සති කියලා. වැරදියට පිහිටවනවට කිව මිච්ඡා සති කියලා. නෑ මේ සති. එතකොට සිහිය අපි කතා කරන්නේ නිවැරදිව සිහිය පිහිටවීම. ඒ සම්මා සති ඒ සිහිය පීඨවාගෙන සිහියෙන් යුක්තව යෝනිසෝ මානසිකාරයත් ඉදිරියෙන් තියාගෙන අපි හේතුප්‍රත්‍ය විමසලා බලනවා. එතකොට සතිපට්ඨානයත් වැඩෙනවා සිහිය පිහිටවාගෙන. සතිපට්ඨානයත් වැඩෙනවා හේතුප්‍රත්‍යයන් පිරිසිඳ දැකීම. පටිච්ච සමුප්පාදයත් වැඩෙනවා. ඒ ධර්මතාවයත් අවබෝධ වෙනවා. මම ඒකයි මුලින් සඳහන් කළේ සතිපට්ඨානයත් පටිච්චසමුප්පාදයත් එකට කැටි කළා දේශනාවක් කරනවා කියන කාරණය. ඒ තුළින් නිවැරදිව පැහැදිලි වෙන්නේ අවබෝධ වෙන්නේ වැටහෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධහම. අපි ගන්නවා එකට අර මම මුලින් සඳහන් කර කරුණු 12. හැබැයි කරුණු 12 තුල සියල්ල තියෙනවා. මේ ලෝකයේ සියල්ල මේ කරුණු 12 තුල ඇතුළත්. මනාද කරුණු 12 මම නැවත කියනවා. ඇස බාහිර රූප. කන බාහිර ශබ්ද. නාසය බාහිරින් එන ගඳ සුවඳ. දිව රසය. ශරීරය බාහිර පහස. මනස අරමුණු. මේ 12 තුල සියල්ල තියෙනවා. එහෙනම් අපි 100 පිහිටවන්න ඕනේ මේ 12 තුල. මේ කරුණු 12 තුල. කොහොමද 100 පිහිටවන්නේ? සිහියෙන් යුක්තව. 100 පිහිටවාගෙන සම්මා සතිය. අපි බලනවා යංකින්ච සමුදය ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ ශණයක් තුල Nirodhayak තියනවද? විදිලා අතුරුදහන් වීමක් තියනවද? නොපැවැත්මක් තියෙනවද? අවසානයක් තියෙනවද කියන එක. සිහියෙන් යුක්තව පරීක්ෂා කරනවා. ඔව්. දැන් මං කිව්වා සියල්ල කරුණු 12. එකෙන් අපි එක කරුණක් ගන්න ඉස්සෙල්ලා. අභ්‍යන්තර කරුණ. yes. අපි දැන් ඇසට 100 තියෙනවා. ඒ කියන්නේ සතියෙන් 100න් අපි ඇස අරගෙන පරීක්ෂා කරනවා. විස්තර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඔව්. මොනවද හේතු මොනවද ප්‍රත්‍ය? අපි ඇස කියලා සම්මුතියෙන් කතා කළාට පනවගත්තට ප්‍රඥප්තියක් තුළින් පනවගත්තට ඇස කියන නාමයකට ඇතුළත් කරලා ඔය තුළ ක්‍රියාත්මක වෙන්නේ කරුණු අටක ඒ කරුණු අටේ සමූහයක්. ඒ කරුණු අටට කිව්වා සුද්ධ අෂ්ට කියලා. සුද්ධ කිව්වේ පිරිසිදු. අෂ්ට කිව්වේ අටට. කලාප කිව්වා සමූහයකට. සුද්ධ අෂ්ටක කලාපයක්. ක ක්‍රියාවක් තියෙනවා ඔය ඇස කියන ධර්මතාවේ. සම්මුති වශයෙන් පනවගත්ත ප්‍රඥප්ති වශයෙන් ඇති කරගත්ත ඔය ඇස කියන ධර්මතාවේ අර ධර්මතා අට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිහියෙන් යුක්තව බැලුවොත් සිහියෙන් යුක්තව පරීක්ෂා කළොත් සිහියෙන් යුක්තව විභාග කරුවොත් අපට මේ ධර්මතාවට දැනගන්න නෙමෙයි දැක ගන්න පුළුවන් දැනගෙන විතරක් නෙමෙයි දැක ගන්නත් පුළුවන් ඒ ධර්මතාවටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ ධර්මතාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට දීපු සම්මුති නාමයක් තමයි යස කියන්නේ. පනව ගත්තා. ඒ මස් ගුලියට, ඒ සුද්දාෂ්ටක කලාපය නැමැති මස් ගුලියට අපි පනව ගත්තා, ප්‍රඥප්තියක් ඇති කරගත්තා ඇස කියන නාමය දීලා. හේතු ප්‍රත්‍යෙන්ද හටගත්තේ. එතකොට ප්‍රත්‍ය ධර්මය අපිට දැන් පැහැදිලි වෙන්න ඕනේ මෙතනදී. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මයට. උදව් වෙච්ච ධර්මයට. ඒ දව් වෙච්ච ධර්මයේ උපකාර වෙච්ච ධර්මය තමයි අර අෂ්ට කලාප. අෂ්ට කිව්වේ අටට. සුද්ධ කිව්වේ පිරිසිදු. කලාප කිව්වේ ගොඩක්. එහෙනම් එතනක් තියෙන්නේ සමූහයක් ගොඩක්. විශාල ප්‍රමාණයක් තියෙනවා. ත්‍රේ ප්‍රත්‍ය ධර්මයේ වර්තමානයේ. ତර යංකින්චි සමුදය ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් ප්‍රත්‍ය කියන ධර්මතාවය පැහැදිලි. ඇස කියන සංඥාව, ඇස කියන සම්මුතිය මනසෙන් අයින් කරනවා. සිහියෙන් යුක්තව. ඒ සම්මා සතියයි. සිහිය පිහිටවල තියෙනවා. සතිපට්ඨානය. සතිපට්ඨානය එතන ක්‍රියාත්මකයි. හේතු ප්‍රත්‍ය බලනවා. ඒ පටිච්ච සමුප්පාදයයි. එහෙනම් වර්තමානයේ සුද්දාෂ්ටක කලාපයේ අටේ ක්‍රියාවට මූලික වෙච්ච ධර්මය. ඒ වර්තමානයේ ක්‍රියාව පටන් ගන්න අපිට මීට කලින් යම් ධර්මතාවයක් උපකාර වෙලා තියෙනවද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔය ඇස කියන ධර්මතාවය කම්ම දායාතු කර්මයක දායාදයක් කර්මයට අනුකූල එකක් කර්මය මුල් වෙලා සකස් කළ දීප එකක් එතකොට දැන් ඇස කියන සම්මුතිය ප්‍රඥාප්තිය අපි අයින් කරගෙන සුද්දාස්තක කියන ඒ ප්‍රඥාප්තිය අපි දාගත්තා ඒ සංඥාව දාගත්තා ඒතර සංඥාවක් තියෙනවා 8ක සමූහයක් කියන්නේ එතනත් සංඥාවක් තියෙනවා. හඳුනාගත්තේ 8ක් හැටියට. පට වියාපොච්චේචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච්චා. හරි. දර වර්තමානයේ ප්‍රත්‍ය වෙච්ච ධර්මයයි. තර බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක කර්මයට අනුකූල එකක්. කර්මය මුල් වෙලා නිපදවපු ධර්මතාවයක්. කර්මයට අනුව සකස් වෙච්ච එකක්. කර්මයට අනුව පටන් ගත් එකක්. එහෙනම් කර්මයට අනුව පටන් ගත්තනම් කර්මයට අනුව නම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ භවයේ කර්මයක් නෙමෙයි මූලික වෙලා තියෙන්නේ. එයි අපි මේ භවයේ කර්ම කරලා මේ භවයේ ඇහැ හදාගත්තා නෙමෙයි. මවගේ ගර්භාෂයේ ප්‍රතිසන්දිය ගන්නකොට එක්කම ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තු සහ ස්ත්‍රී පුරුෂ භාවයගේ ක්‍රියාව පටන් අරන් ඉවරයි. ඒ ප්‍රතිසන්දි විඥාණය මෞකුසට සම්බන්ධ වෙනවත් එක්කම ඇස කන නාසය දිව ශරීරය හෘදේ වස්තු සහ ස්ත්‍රී පුරුෂ භාවයේ කියන මේ ධර්මතාවයන් වල ක්‍රියාව පටන් අරන් ඉවරයි. එහෙනම් කර්මය මේ භව එකක් නෙමෙයි. ତර කර්මය කියන එකත් අපි දැනගන්න ඕනේ මොකද්ද කියන්නේ. කර්මය කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ චේතනාව කියන්නේ සිතේ බලවත් බව. සිත බලවත් බව චේතනාවයි. ඒකට කියනවා තදාරම්මන කියලා කියනවා. සිතක ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරනවා. භවාංග සිත කියලා සිතක් තියෙනවා අපිට. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතින. භවාංග චලන සිතක් හටගන්න මෙන්න මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. චලනය කියන්නේ හෙල වෙනවා. ඒ භවංග සිත හෙල වෙනවා. භවංග චලන. භවංග පච්ඡේද. ඒතර ඒක උපච්ඡේදනය, ඡේදනය කරන භවංග සිත ඡේදනය කරන. භවංග පච්ඡේද. පංචත් ආවර්ජන ඇසින් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්, නාසයෙන් විඳපු ගඳ සුවඳක්, දිවෙන් විඳ රසයක්, කයෙන් ලැබපු පහසක්. පංචත් ආවර්ජන. මේ පහෙන් එකක් ගන්න පුළුවන්. එකක් එනවා. උදාහරණයක් වශයෙන් ගන්න අපි චක්කු විඥානය. ତර භවාංග භවාංග චලන භවංග පච්ඡේද පංචත්තාවර්ජන ගත චක්කු විඥානේ චක් ඒ කියන්නේ බාහිර රූපයක් දැකලා සිතක් හටගත් තැන චක්කු විඥානේ. චක්කු විඥානේ සම්පටිච්ඡන පිළිගත්ත එක. ඒ රූපයක් හැටියට ආස්වාද ජනක දෙයක් හැටියට පිළිගත්තා. සම්පටිච්චන සම්තිරණ තීරණය කළා. මේක ලස්සනයි. ඒක හොඳයි. ඒක පැහැපත්. ඒක සෝබනයි. සම්තිරණ. වොට්ටපන නිශ්චය කර ආයි ගැටලුවක් නැහැ. වොට්ටපන ජවන් කියලා හතක් හට ගන්නවා. සිත ක්‍රමක්‍රමයෙන් බලවත් වෙලා බලවත් වෙලා ජවන් හතක් හට ගන්නවා. මරණාසන්නයේදී නම් පහයි. මේ අභිධර්ම ක්‍රමෙන් මේ විස්තර කරන්නේ මේ කර්මයක් මුලින් සකස් වෙන ආකාරයක්. ජවන් හතකට පස්සේ ඒ ආරම්මණය තදින් ගන්න එකට කියනවා තද ආරම්මණය. දැන් චේතනාවක් සිද්ධ කරගෙන ඉවරයි කර්ම බවට පත් කරගෙන ඉවරයි ඒ කර්මයට විපාකයක් ඇති කරන්න පුළුවන් ඒ විපාකය තමයි අර ඇස අර මස් ගුලිය එහෙනම් කර්මය මූලික වුණා නම් ඒකට කිව්වා හේතු කියලා. හේතු කියන්නේ මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මය. දැන් ප්‍රත්‍ය. ඒතර ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය. උපකාර ධර්මය මොකක්ද? අර සුද්දාෂ්ටක කලාපයයි. ඒන් උපන් ධර්මය ඇස. අන්න යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියට එනවා. මෙච්චර කාලයක් මගේ කියලා හිතාගෙන හිටපු ඇස පිළිබඳව ඒ වැරදි දැකීම ඒ දිට්ටි අයින් කරලා නිවැරදි දර්ශනයකට නිවැරදි දැකීමට එනවා. ඒ දැකීම ගත්තේ සිහිය පිහිටවාගෙන හිටපු නිසා. ඒ සිහිය පිහිටවට කිව්වා සතිපට්ඨාන. සිහිය පිහිටවාගෙන හිටියා. එතකොට හේතු ප්‍රත්‍ය දැක්ක යංකින්චි සමුදය ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යංකින්චි සමුදය ධම්ම. සම්බන්තන් නිරෝධ ධම්ම. ඒ හට ගන්න ශනේක් නැති වෙනවද? අපි ඒකත් විසඳ ගන්න ඕනේ. කොහොමද හට ගන්න ශනේක් නැති වෙන්නේ? ඒ සුද්දාස්තක කලාපයට ආශ්‍ය චිතක්ෂණ 17යි. උපරිම චිතක්ෂණ 17යි. එතකොට ඒ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ යංකින්චි සමුදය ධම්ම. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ යම් දෙයක් ඇද්ද ඒ තුල තියෙන්නේ ශනික විනාශයක්. අතුරුදහන් වීමක්, නොපැවැත්මක්. ඒක එතනින් ඉවරයි. එහෙනම් අපිට පැහැදිලි වෙනවා, දැర్శණය වෙනවා මේ හැක් තියෙනවනේ. යමකට තර්ක කරන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන්. ඇහැක් තියෙනවනේ. ඔව් තියෙනවා. හැබැයි තියෙන්නේ පවතින එකක් නෙමෙයි. ඇති වෙලා නැති වෙන එකක්. ඒ ඇතිව නැති වෙන ස්වභාවය ඒ ඇති කරන්න කරුණු හතරක් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. ඒ තමයි අර කර්මයෙන් හදලා දීපේක උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියන මෙන්න මේ කරුණු වලින් මේකේ ස්වභාවය ඇදගෙන යනවා ඉදිරියට. ඒතර කර්මයෙන් නිරන්තරයෙන් මේ ඇස නැමැති ඒ සුද්දාෂ්ටක කලාපේ නිරන්තරයෙන් වර්තමානයේ මොහොතක් මොහොතක් මොහොතක් පාසා චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනව වෙනුවට කර්මයෙන් නැවත නැවත නැවත පිළියෙල කරනවා. අනේ යම් කිසි කෙනෙක් සීය පීඨවාගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මානින මම සියල්ල ප්‍රතික්ෂේප කරනවා. අනිකුත් සියලුම දික්ටි ප්‍රතික්ෂේප කරලා මම ඉදිරිපත් කරනවා හේතුඵල ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යංකින්ච සමුදය ධම්ම. හේතු ප්‍රත්‍යයෙන් හට. දෙක තියෙන ශනික නිරෝධයක්. ශනේ නැති වෙනවා. එහෙනම් ඒ සුද්දාෂ්ටක කලාපයට ආයශ චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපට පෙන්නනවා නැ එතකොට ඇති වෙලා නැති දේ නැති වෙනව වෙනුවට අපිට පෙන්නනවා තියෙන බවක්. තියෙන බව පෙන්නන්න නොපෙන්නන ධර්මතාවයන් හතරක් ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඒ නොපෙනෙන ධර්මතාවයන් හතර තමයි කර්මය. කර්මය හැට පේන්නේ. කර්මේ ඵලය හැට දැක්කේ. කර්මය විසින් සිදු කළා දීලා එවලපුත් තියපු ක්‍රියාව අපිට ඇහෙන් දකින්න පුළුවන්. කර්මය කියන එක මනසින් දැකිය යුතු ධර්මයක්. දැස් අන්ධකල්ලේ වුණනම් අපට කර්මයේ ඵලය දැක්කේ හැකි. උප්පත්තියෙම අන්ධයි. අම්මටයි තාත්තටයි ඇස් පේනවා දරුවට අන්ධයි. එහෙම නැත්නම් අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ දරුවට ඇස් පේනවා. එහෙනම් එතන ඒ වෙනස ඇතිකලේ. ඒතර කර්මයේ විසින්. අන්න කර්මය අපිට දකින්න බෑ. ඒක මනසින් දකිය යුතු ධර්මයක්. කර්මයේ ඵලය මනසින් දැක්කේ. අන්ධ භාවයටපත් කළේ බල. දෙමව්පියෝ දෙන්නම අන්ධ භාවයටපත් කළේ වල හැබැයි ඒ දෙන්නගේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච දරුවට පෙනීම ලබා දීලා තියෙනවා. එතකොට බලන්නකෝ. මේක කාගේ නිර්මාණයක්ද? කර්මයේ විසින් නිර්මාණය කරපු එකක්. දෙවියන් වහන්සේ කරා නම් මේක අසාධාරණයි. අසාධාරණයි. නෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන හේතුඵල න්‍යාය. යංකින්චි සමුදය ධම්ම. සම්බන්තන් නිරෝධ. ඒතර අර චිතක්ෂණ 17ක් තුළ නැති වෙනවට කිව්වා නිරෝධ ධම්මා. තිය නැති වෙනවා. යදනිච්ඡන්තං දුක්ඛ. එහෙනම් ඒක දුකක් ඇති කරන්නේ. ඒතරේ ශනයක් ශනයක් ශනයක් පාසා ඇතිවල ඇතිවල නැති වෙනවා. හට ගන්න හට ගන්න ශනෙන් නැති වෙනවා. යදනිච්ඡන්තං දුක්ඛ. ඒක දුකක්. ඒතර ඒ තුල දුක්ඛ ස්වභාවයක් තේරුම් ගන්න ඕනේ. ඒක ಜಾති ධම්මයටයි තියෙන්නේ. ජරා ධම්මයටයි තියෙන්නේ. ජරා ව්‍යාධි ධම්මයටත්යි තියෙන්නේ. මරණ ධර්මයටත්යි තියෙන්නේ. ಜಾති ජරා ව්‍යාධි ධර්ම කියන ඒ ස්වභාවයන් ඒ සුද්දාෂ්ට කලාපයට ඇතුළත් කරලා ඉවලා තියෙනවා. ඒ සුද්දාෂ්ට කලාපයට ඇතුළත් කරලා ඉවලා තියෙනවා. කවුද ඒක ඇතුළත්? ඒ ಜಾති ජරා ව්‍යාධි ස්වභාව මරණ ස්වභාවය බිඳිලා අවසන් වෙනවා ශෝකයක් ඇති කරනවා කනගාටුවක් ඇති කරනවා හැඬීමක් ඇති කරනවා වැළපීමක් ඇති කරනවා ওই සුද්දාෂ්ටක කලාපේ වෙනස. ඒ වෙනස් වීම ශෝකයක් දුකක් කනගාටුවක් ඇති කරනවා. එහෙනම් යදනිච්ඡන්තං දුක්ඛං. එහෙනම් ඒ වෙනස් වීම දුකක්. අපි කැමති නැහැ වෙනස් වෙනවට. අපි සෑම කෙනෙක්ම කැමති ඇහෙන් සෑමදාම බලන්න. හොඳට බලන්න. දුර තියෙන දේවල් පේනවා නම් හොඳට අපි හැමදාම කැමතියි. පුංචි පුංචි ඒවා තාමත්ම කුඩා ඒවත් ඇහැට පේනවා නම් අපි කැමතියි. හැමදාම පේනවා. හැබැයි එහෙම වෙන්නේ ඇයි වෙන්නේ නැත්තේ? ක්‍රියාවක් තියෙන නිසා. ඒ ක්‍රියාව විසින් සිද්ධ කරන්නේ ජරාවටපත් කරනවා, ලෙඩ කරනවා. ඒ මස් ගුලිය ලෙඩ වෙනවා. ඒ සුද්දාශ්‍ර කලාපේ වෙනසක් ඇති කරනවා. විකෘතියක් ඇති කරනවා. ව්‍යාධි. ඒ විකෘතියටයි ව්‍යාධි කිව්වේ. ත්‍රයano ශෝක ඇති වෙනවා කනගාටු ඇති වෙනවා හැඬීම් ඇති වෙනවා දුක්ඛ දොමනස්යන් ඇති වෙනවා එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කළ හරිද? ඕ හරි. අන අපි සිහියෙන් යුක්තව සිහිය පිහිටවාගෙන හේතුඵල ධර්මතාවයන් පටිච්ච සමුප්පාන හේතුඵල ධර්මතාවයන් අපි අවබෝධ කරගත්තා. පැහැදිලි කරගත්තා. නිර්වෝල් කරගත්තා. ගැටලුවක් නැහැ. ඇස මටයි තේ එකක් නෙමෙයි. ඇස මගේ එකක් නෙමෙයි. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. මගේ වසඟේ පවත්වන්න පුළුවන් එකකුත් නෙමෙයි. එවැනි ධර්මයක් මේ සුද්දාෂ්ටක කලාපයේ කියන මේ ඇස නැමැති ධර්මයේ ඒ සුද්දාෂ්ටක කලාපයේ ක්‍රියාව. අන්න අපි සීයෙන් යුක්තව සීය පිහිටවාගෙන ඒ හේතු ප්‍රත්‍ය දැක්කා. දැන් හේතු ප්‍රත්‍ය දකින්න කිව්වේ බුදුරජාන් වහන්සේයි. ඒ හේතු ප්‍රත්‍ය නිවැරදිව දැක්කාම යම් කිසි කෙනෙක් ඇසට තියෙන චන්දරාගය එයාට අයින් කරගන්න පුළුවන්. ඇසට තියෙන චන්දරාගය අයින් කරගත්තේ නැත්තම් අයින් උනේ නැත්තම් ඒක අවසන් කළේ නැත්තම් ඒකට ඇස නෙමෙයි සුද්දාෂ්ටක කලාපයට ඇස නැමැති සුද්දාෂ්ටක කලාපය ඒ චන්දරාගයේ යල්ම යාස්සාවේ ප්‍රිය ස්වභාවය ඒ කැමැත්ත අයින් කරගත්තේ නැත්තම් අපට ඉදිරි භවයටත් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් හටගන්න ධර්මතාවය යද නිච්ඡන්තං දුක්ඛං. එහෙනම් දුකක්මයි ඇති කරන්නේ. ඒ අසනමති සුද්ධාස්ත්‍රක කලාපය නිසා නියත වශයෙන්ම අපට ශෝක වෙන්න වෙනවා. කනගාටු වෙන්න වෙනවා. හඬන්න වෙනවා. වැළපෙන්න වෙනවා. අපි කිසි කෙනෙක් ඒවට කැමති නැහැ. අපේ ඇසට සුළුෙන් හෝ යම් රිදුමක්, යම් හානියක්, යම් උපද්‍රවයක් වෙනවට අපි කවුරුත් කැමති නැහැ. ඒක අපිට දරා ගන්න බැහැ. එහෙනම් ඒ ඇස නොපෙනී ගියොත් ඒ තාමත්ම දුකක්. දැසම නොපෙනී ගියොත් කෙනෙකුට දරා ගන්න බැරි දුකක්. එහෙනම් ඒක දුකටයි තියකක්ද සැපටයි තියකක්ද? වර්තමානයේ එහෙම වෙච්ච අය නැද්ද? ඉන්නවා. අනන්ත ඉන්නවා. දැසන්ද වෙලා. උප්පත්තියෙන් හොඳට තිබ්බා. යම් අනතුරකින්. යම් විස රසායනික ද්‍රව්‍යයක් එහි ගැටීමේ. නැත්නම් යම් කිසි කෙනෙක්ගේ හානියකින්, කරදරයකින්. දැන් සඳ වෙලා. දැන් යාට දරා ගන්න බෑ එතන ඉඳලා. ජීවිතේ තියෙන කම්මයා මානසිකව විඳවනවා. එහෙනම් මේ සැපටයි තියෙකක්ද දුකටයි තියෙකක්ද? යදනිච්ඡන් තන් දුක්ඛං. ඒ වෙනස, ඒ විපරිණාමය, ඒ වෙනස් කරපු ස්වභාවය අපිට ඇති කරන්නේ ශෝකයක්, දුකක්, කනගාටුවක්. එහෙනම් සිහිය පිහිටවා ගත්ත, සිහියෙන් යුක්තව හේතු ප්‍රත්‍ය දැක්කා. පටිච්ච සමුප්පන්නයි. ඒතර හේතු කිව්වේ මූල ධර්මය ඒ කර්මයයි. ඒතර කර්මයක් මම පැහැදිලි කරාද? කර්මයක් සකස් වෙන්නේ කොහොමද කියලා? තදාරම්මන ස්වභාවයට ගියාම තමයි කර්මයක් සකස් වෙන්නේ. ජවන් හතෙනොත් කර්මයක් සකස් වෙනවා. තදාරම්මන ස්වභාවයට ගියාම ඒකට ගරු කර්ම කියලා හඳුන්වන්නත් පුළුවන්. ගරු කර්ම අපි දන්නවා අනන්තරිය පාප කර්ම. ඒතර අරමුණ තදින්ම ගන්න ඕනේ. කෙනෙක් මාව මරන්න, පියා මරන්න, රාතන් වහන්සේ ඝාතනය කරන්න අරමුණ අතිශය තදින් ගන්න ඕන. ඒකට කියන්නේ තදාරම්ම. ඒකට ඒ වගේ ගරු කර්ම. ඒතර මේ දැන් මම පැහැදිලි කළා ති මහත්ආරම්මන චිත්ත විතියක් පිළිබඳ චේතනාව සිද්ධ වෙන ආකාරය චේතනාව කියන්නේ කර්මයයි. ඒතර කර්මය කියන්නේ මූල හේතුවයි. ඒතර හේතු ප්‍රත්‍යතර ප්‍රත්‍ය වර්තමානයේ සුද්දාශ්‍ර කලාපේ. ඒ නූපන් ධර්මයන්. මේ ඇස නැමැති මස් ගුලිය කියලා යමෙක් තේරුම් ගත්තා නම් එයා ධර්මයේ දැක්කා. තථාගත දහමට අනුව ධර්මයේ දැක්කා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව. හැබැයි ඒක දැක්කේ සිහිය පිහිටවගෙන. සිහිය පිහිටවගත්තාට කිව්වා සතිපට්ඨාන. මං කිව්වා සතිපට්ඨානයයි පටිච්ච සමුප්පන්න බවයි දෙක එකට ගලපලා පෙන්නනවා කියලා. දැන් කෙනෙකුට පැහැදිලි වෙන්න ඕනේ. සිහියෙන් යුක්තවයි බැලුවේ. සිහිය පිහිටවගෙනයි බැලුවේ. අසිහියෙන් මේක දකින්න බෑ. මිච්ඡා සතියෙන් දකින්න බෑ. නිවැරදිව සිහිය පිහිටවගත්ත කෙනෙකුට දකින්න පුළුවන්. එහෙනම් ඒ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් නම් හටගත්තේ හටගත් දේ තියෙන ශනික නිරෝධයක් ශනික අතුරුදහන් වීමක් බිඳිලා අවසන් වීමක් යදනිච්ඡන්තං දුක්ඛං එහෙනම් පැහැදිලි වෙන්න ඕන එක දුකක්. එහෙනම් දුක අපි නැවත නැවත ඉල්ලනවද? නැවත නැවත ප්‍රාර්ථනා කරනවද? නැවත නැවත බලාපොරොත්තු වෙනවද දුකෙන් නිදහස් වීමක් බලාපොරොත්තු වෙනවද? අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ දුකෙන් නිදහස් වීමක්. දුකෙන් නිදහස් වීමක් නම් අපි අර ඇස නැමැති සුද්ධාෂ්ටක කලාපයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒක නැවත හටගන්න ඉඩ තියන්න බෑ. ඒක නැවත හට ගන්න ඉඩ තිබ්බොත් යදනිච්ඡන් තන් දුක්ඛ නැවත දුක උරුම කරනවා නැවත දුකට භාජනය වෙනවා එහෙනම් අපි ඒ චන්දරාගය අයින් කරනවා ඒ ආසාව අයින් කරනවා ඇල්ම අයින් කරනවා මං දුක ප්‍රතික්ෂේප කරන එකෙක් කෙනෙක් මං දුකට කැමති නෑ ඒ නිසා මට ඕනේ දුකෙන් නිදහස් වෙන්න ඒ දැකලා ධර්මය දැනගත්ත දැකගත්ත දුක ඇති වෙන හැටි දැනගත්තා. ඒකට හේතු දැනගත්තා. ඒ ක්‍රියාත්මක වෙන ආකාරය දැනගත්තා. දැකගත්තා. ඒ නිසා මම දන්නවා ආයිත් මේ විදිහට සකස් වුණොත් මේ විදිහට මං සිත පැවතුනොත් ඒ චන්දරාගය ඒ ආස්සාව එල්ම කැමැත්ත තවදුරටත් මගේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් මට ඉදිරි අනාගතේ ගව භවයේදීත් මට ඇහැ වෙනුවෙන් දුක් විඳින්න වෙනවා ඇයි මන් දුක ප්‍රාර්ථනා කරන්නේ? ඇයි දුක බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා මං එහි චන්දරාගය අයින් කරනවා. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, දැකගෙන අයින් කරගත්තා තෘෂ්ණාව ඒ samudāri සත්‍යය අයින් කරගත්තා. බාහිර රූපයක් ගත්තා. ඇසට ගෝචර වෙන්න බාහිර රූප. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. කොහොමද හේතු ප්‍රත්‍යය? ඒ බාහිර සියලුම රූපත් සුද්දාෂ්ටක කලාපේ නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඒකට කර්මය නෙමෙයි මූලික වෙලා තියෙන්නේ. ඒකට නැවතත් සුද්දාෂ්ටක කලාපේමයි ප්‍රත්‍ය වෙන්නේ. සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා මේ සෑම දෙයක්ම විශ්වය අපි අලුතෙන් නිර්මාණය කරලා තියෙන දේවල් ස්වභාවයෙන්ම සකස් වෙන දේවල් මේ සෑම දෙයක්ම සතර මහා ධාතුන්ටයි තියෙන්නේ. නැවත සතර මහා ධාතුන්ගෙම ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ භෞතික දේවල් සීත උෂ්ණනුව පවතිනවා. සතර මහා ධාතු ප්‍රත්‍ය වෙනවා සීත උෂ්ණ වල බලපෑම එක එක කාලය නිර්ණය කරනවා. එහෙනම් අනේ යම් කිසි කෙනෙක් දැනගත්තා දැකගත්තා. ඒතොර සෑම දෙයක බාහිර ඒ ඇසට පෙනෙන යම් දෙයක් වටිනා දෙයක් හෝ නොවටිනා දෙයක් හෝ තමන් ප්‍රිය කරන දෙයක් හෝ අප්‍රිය කරන දෙයක් ඒ සෑම දෙයකම තියෙන වෙනස් වීමක් යංකින්ච සමුදය ධම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ටම ප්‍රත්‍යයයි යදනිච්ඡන්ද තන් දුක්ඛං කොහොමද ඒක දුකක් වෙන්නේ ඒ තුල තියෙන වෙනස් වෙන ස්වභාවයක් විපරිණාම ස්වභාවයක් ඇතිව නැති වෙන ස්වභාවයක් බලන්නකො නැද්ද කියලා. සෑම දෙයකම තියෙන්නේ අද බලන අද දැක්ක විදිය නෙමෙයි හෙට වෙනකොට. මීට පැයකට කලින් දැක්ක විදිය නෙමෙයි තව පැයකින් දැක්කාම. දැන් මේ අවස්ථාවේ දකින්න එක තව පැයකින් දැක්කොත් වෙනස් වෙනවා. අපි පාරේ යනකොට කියනවා මම යනකොට නම් තිබ්බේ නැහැ මෙහෙම එකක් දැන් තියෙනවනේ බලන්නකො වෙලා තියෙනදී. විපරිණාමයක් තියෙන්නේ පෙරලලා. වෙනස් වෙන ස්වභාවයක් ඇති කරලා තියෙනවා. යදනිච්ඡන්තං දුක්ඛං. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි එක දුකක් ඇති කරන්නේ. ඔව්. අපි භෞතික වස්තුන් ප්‍රිය කරනවා. බාහිර වස්තුන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතුමැණික් මේවා අපි ප්‍රිය කරනවා. ආශා කරනවා. හැබැයි ඒ සියල්ලම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ සීත උෂ්ණ අණුව පවතිනවා. චිතක්ෂණ 17ක ආයුෂ කාලයක් තුල ඇතිව නැති වෙනවා. නැති වෙනව වෙනුවට සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍යයෙන් නැවත ඒව සකස් වෙනවා, පිළියෙල වෙනවා. ඒක අපි දකින්නේ නැහැ, දැක්කේ නැහැ. ඒ නිසා අපි ඒවට ඇලුම් කරනවා. ඒවට ආස කරනවා. අන්න යමෙක් සිහිය පිහිටව ගත්තා, නිවැරදිව සිහිය පිහිටවගෙන ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය බාහිර රූප පිළිබඳවත් හේතුප්‍රත්‍යයෙන් හටගන්න ආකාරය දකිනවා. නිවැරදිව දකිනවා. නිවැරදිව දැකලා ඒ චන්දරාගය අතහරිනවා. එයි යදනිච්ඡන්තං දුක්ඛ. ඒක ඇති කරන්නේ දුක. අර වෙනස් වෙන ස්වභාවය. විපරිණාම ස්වභාවය වෙනස් වෙන ස්වභාවය ඇති කරන්නේ දුක. එහෙනම් දුකක් ඇති කරන එක මට මොකටද? මං හොයන්නේ සැපක් ඇති තැනක්. සදහටම සුවසේ ඉන්න පුළුවන් තැන සපක් සැප ඇති තැනක් මං හොයන්නේ. එහෙනම් ඒක දුකක් නම් මං දුක ප්‍රතික්ෂේප කරන මට එපා. ඒ චන්දරාගය අයින් කරනවා. ඒ කැමැත්ත, ඒ මනසෙන් බැඳිලා තියෙන ඒ බැඳීම් ස්වභාවය මං මනසෙන් අයින් කරගන්නවා. ඒ අයින් කරන්නේ තෘෂ්ණාවයි. ඇලීම, ආසාව. ඒකයි අයින් කරන්නේ. අන්න නිවැරදිව දැල් දැනගෙන නිවැරදිව දැකගෙනයි ඒක අයින් කරගත්තේ අපි. ඒ සිතුවිලි. ඒ සිතවිල්ල සිත අයින් කරගන්න. තණ්හාවෙන් බැඳිච්ච සිතවිල්ල සිත අයින් කරගත්තා. එතන ඉඳලා චන්දරාගයක් නැහැ බාහිර රූපවලට. නැවත චන්දරාගයක් නැහැ. ආසාවක් නැහැ. ඇල්මක් නැහැ. අන්න එයා දුකෙන් නිදහස් වේවි. එයා නැවත දුක බලාපොරොත්තු වෙන්නේ. එයා දුක ප්‍රතික්ෂේප කළා නම් ඒ චන්දරාගය අයින් කළා නම් නැවත එයාට ඒක ඒ දුකෙන් එයා නිදහස් වෙනවා විසක් නැවත එයා දුකටපත් වෙන්නේ. එහෙනම් ඒ ගාවට තියෙනවා කන. දැන් අපි ඒකත් පරීක්ෂා කරලා බලලා ඒ පිළිබඳව හොඳට සිහිය පිහිටවගෙන ඒකත් හේතු ප්‍රත්‍යයෙන්මද හටගන්නේ. තථාගතයන් වහන්සේ අර දේශනා කළා තියෙන පාඩය ඒට වළංගුද සාධාරණද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. කොහොමද? කන කියලා කතා කරාට සම්මුතියක්. ඒක ප්‍රඥප්තියක්. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නාමයක්. ඒ යම් දෙය තමයි සුද්දාෂ්ටක කලාපය. ඒ සුද්දාෂ්ටක කලාපය හඳුනා ගන්න දීලා තියෙන තවත් නාමයක් තමයි කන. ඒක සම්මුති වචනයක්. ප්‍රඥාප්තියක්. පනවගත්ත ඒ සුද්දාෂ්ටක කලාපයට කන කියලා. දෙක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. බලමු. ඉස්සලා ගන්න අපි ප්‍රත්‍ය ධර්මය. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. දැන් උපකාර ධර්මය මූල ධර්මය මූලික ධර්මයම පැහැදිලි සුද්දාෂ්ටක කලාපය කියන එක. කන කියන්නේ සම්මුතිය. එහෙනම් සුද්දාෂ්ටක කලාපය. ඒක තමයි ප්‍රත්‍ය ධර්මය. උපකාර ධර්මය. ඒතකොට ඒ සුද්දාෂ්ටක කලාපයේ හැඩයේ තියෙන වෙනසක්. ඒක පැවැත්මේ තියෙන වෙනසක්. ඒකේ අවසානයේ තියෙන වෙනසක්. ඒ සුද්දාෂ්ටක කලාපේ කන නැමැති සුද්දාෂ්ටක කලාපේ හැඩය පැවැත්ම විනාශය වෙනසක් තියෙනවා කෙනෙකුට ඇහෙනවා කෙනෙකුට ඇහෙන්නේ ඒ සුද්දාෂ්ටක කලාපයට බාහිර ශබ්ද හොඳින් ගැටෙනවා කෙනෙකුට කෙනෙකුට ගැටෙන්නේ කෙනෙකුට යන්තම් ගැටෙන්නේ ඒ අනුව යා කියන මට යන්තම් ඇහෙන්නේ යන්තම් ඇහෙන්නේ බාහිර ශබ්දය අර සුද්දාෂ්ටක කලාපේ විකෘති භාවයෙන් නිසා යන්තම් ගැටෙනවා යන්තම් ගැටෙනකොට එයා කියනවා යන්තම් ඇහෙන්නේ කියලා. මධ්‍යස්තව ගැටෙනවා. අයා කියනවා මට ටිකක් ඇහෙනවා. හොඳට ගැටෙනවා. ඒ බාහිර සුද්දාෂ්ටක කලාපය මේ අභ්‍යන්තර සුද්දාෂ්ටක කලාපයත් එක්ක හොඳට සම්බන්ධ වෙනවා. ආ මට හොඳට ඇහෙනවා. වයසට ගියත් කියන හොඳට ඇහෙනවා. එහෙනම් ප්‍රත්‍ය ධර්මය. ප්‍රත්‍ය ධර්මය තමයි සුද්දාෂ්ටක කලාපය. ඒතර යංකින්චි සමුදේ ධම්ම. එහෙනම් ප්‍රත්‍ය දැක්කා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතු ප්‍රත්‍ය. යංකින්චි සමුදේ ධම්ම. කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. එහෙනම් හේතුත් හොයනවා අපි. දැන් අර වෙනසට හේතු හොයනවා. මොකක්ද වෙනස? අර යන්තම් ඇහෙන ස්වභාවය, යන්තම් ගැටෙන ස්වභාවය, බාහිර සුද්දාෂ්ටක කලාපයේ ශබ්දය නැමැති සුද්දාෂ්ටක කලාපයේ මේ අභ්‍යන්තරයේ කන නැමැති සුද්දාෂ්ටක කලාපයේ යන්තම් ගැටෙන්නේ ඇයි? මධ්‍යම වශයෙන් ගැටෙන්නේ, තරමක් ගැටෙන්නේ. හොඳට ගැටිලා ශබ්දය හොඳට ඇහෙන්නේ. ඇයි මේ වෙනස? කවුද මේකට උත්තර කවුද මේක කරේ? කර්මයයි. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට පෙර භවී කර්මයයි. අර මම මුලින් සඳහන් කළා ඇස කන නාසය දිව ශරීරය හෘද වස්තුව සහ ස්ත්‍රී පුරුෂ භාවය තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කර්මයටයි කියලා. එහෙනම් මූල ධර්මයේ කර්මයයි. ඒ මූල ධර්මයට කිව්වා හේතු කියලා. දර ප්‍රත්‍ය ධර්මයක් දැක්කා අපි. දැන් මේ සීයෙන් යුක්තවයි මේක බලාගෙන යන්නේ. එතකොට තමයි විසඳ ගන්න පුළුවන්. සීය පිහිටුවේ නැත්තම් මේක විසඳ ගන්න බෑ. කියන්නේ සතිපට්ඨානය. සිහිය පිහිටවල නැහැ. තාම මේක විසඳ ගන්න බෑ. යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. ඒතොර ඒ තුල තියෙන ෂණයෙන් ඇතිව නැති වෙන ස්වභාවය. බිඳිලා අවසන් වෙනවා. අවසානය. එයි අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් අර සුද්දාස්ත්‍රක කලාපේ ආයශ තිතක්ෂණ 17ක් වුණාට අර කර්ම පෙර කරගත්ත කර්මය උපස්තම්භක උපපීඩක උපඝාතක වශයෙන් එන කර්ම ඒ ස්වභාවයන්ගෙන් නර වෙනස ඇති කරනවා කර්මය නිරන්තරයෙන් උපදවනවා සකස් කරනවා මේ සුද්දාෂ්ට කලාපේ ස්වභාවය තොර අපි හොඳට දැනගන්න ඕනේ හොඳට දැක ගන්න ඕනේ පස්තම්භක උපපීඩක වශයෙන් එනවා ඒතර කර්මයෙන් හට ගන්නවා සීත උෂ්ණ අනුව කේ සුද්දාෂ්ට කලාපේ හටගන්ම තියෙනවා. අපි හොඳට දකින මේ සීත අධික සීත ප්‍රදේශවලට ගියාම අපේ අපි කියන කන් අගුල් වැටිලා කියලා. දැන් බලන්නකො සීතෝෂ්ණ දෙකට පුළුවන් නේද මේ සුද්දාෂ්ට කලාපේ වෙනසක් ඇති කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම චිත්ත ඍතු ඍතු වලින් වෙනස් කරනවා. කම්ම චිත්ත ඍතු රූප කලාප උපදවනවා. ඒ සුද්දාෂ්ට කලාපේ උපදවනවා. ඍතු සිතේ ප්‍රවෘත්තිය. ඒ රූප කලාප උපදවනවා. ඒ සුද්දාෂ්ට කලාපයගේ අඩු වැඩි හදනවා. ගන්න ආහාරයෙන් හදනවා. සුද්දාෂ්ට කලාපය අඩු වැඩි. දැන් අපට ඒ අනුව පේන පවතින බවක්. නමුත් මොහොතක් අපවතින්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් නම් හටගත් ඒ තුළ තියෙන ෂණික නිරෝධයක් නිරෝධය කියන්නේ නැවත දකින්නවත් නැති ස්වභාවයක්. ඒකයි නිරෝධ කියන්නේ. අස්ථානගත වෙනවා. අවසානය. අතුරුදහන් වෙනවා. යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඒ ස්වභාවයේ අදනිච්ඡං තන් දුක්ඛ. එහෙනම් ඒ ස්වභාවය දුකක් ඇති කරන්නේ. එහෙනම් අපි මේ කනට ප්‍රිය කරනවා, කනට ආස්සා කරනවා, කනට ඇලුම් කරනවා, ඒ සුද්දාෂ්ට කලාපයට ඇලුම් කරනවා. ඒක අපේ අනවබෝධයයි. යමෙක් අවබෝධ කළාද, පැහැදිලි කරගත්තද, නිරෝල් කරගත්තද? යා ඒ සුද්දාෂ්ටක කලාපයට, කන නැමැති සුද්දාෂ්ටක කලාපයට ඇලුම් කරන්නේ නැහැ, ආස කරන්නේ නැහැ, ප්‍රිය කරන්නේ නැහැ, චන්දරාගය අයින් කරනවා. චන්දරාගය අයින් කළොත් එයාට ඊගාභවයට එවැනි එකක් පිළියෙල වෙන්නේ. චන්දරාගය අයින් නොකරන තාක් කල් ඊගාභවයටත් එකක් පිළියෙල වෙනවා. යදනිච්ඡන්තං දුක්ඛං එනගේ වෙනස් වීම අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් ඇහෙන්නේ නැති වුණා. එහෙම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. අපි දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා. කනේ එනවා එහෙම නැත්නම් ඒ සුද්දාෂ්ටක කලාප එනවා නිරන්තරයෙන් ව්‍යාධි, ලෙඩ රෝග. ව්‍යාධි ජරාවටපත් වෙනවා. ඒකෙන් ගලනවා යම් අපද්‍රව්‍ය අපවිත්‍ර දේවල් ගලන. සමහර අවස්ථාවල සරවත් ගලනවා. ලේ ගලනවා. බලන්නකො ව්‍යාධි. ତොර ජරා ව්‍යාධි බිඳිලා අවසන් වෙන මරණ. ඒ අනුව ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන්. මෙන්න ලැබෙන ඒවා. එහෙනම් අපි දැනගත්තා අපි දැකගත්තා. සිහිය පිහිටවාගෙනයි අපි බැලුවේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයට අනුව යදනිච්ඡන් තන් දුක්ඛං ඕ ඒක දුකක් හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල කරේ මූල ධර්මයේ කර්මයයි මුලින්ම ඉදිරිපත් වුනේ කර්මයයි කර්මය නිසා තමයි කෙනෙකුට අර යන්තම් ගැටෙන්නේ බාහිර ශබ්දය කෙනෙකුට මද වශයෙන් ගැටෙන්නේ කෙනෙකුට ප්‍රනීත වශයෙන් ඉහළින්ම ගැටෙන්නේ අර කර්මයට අනුකූලවයි එහෙනම් ඒ කන නැමැති ප්‍රඥාක්තියක් අපි හදාගෙන තියෙන සම්මුතියෙන් දාගෙන තියෙන ඒ ස්වභාවය තියෙන්නේ විපරිණාම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් නිරන්තරයෙන් යදනිච්ඡන් තන් දුක්ඛං මේක දුකක් ඇති කරන්නේ. ශෝකයක් කනගාටුවක්. නාස්‍යත් ඒ වගේ. කනට ගෝචර වෙන්නේ බාහිර ශබ්දය. අපි ශබ්දයක් බලනවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඔව් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු නැතුව හටගන්නේ. යම් සද්දයක් යම් තැනක සකස් වෙනවා නම් ඒකට නියත වශයෙන්ම සතර මහා ධාතුන් නොනොන්ට ප්‍රත්‍ය වෙන්න ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටක කලාපය ඕනොන්ට නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. උපකාර වෙන්න ඕනේ, පිහිට වෙන්න. එතකොටයි ශබ්දයක් නිකුත් වෙන්නේ, ශබ්දයක් හටගන්නේ. ශබ්දයක් දැනගන්න පුළුවන්. නැත්තම් දැනගන්න බෑ. එහෙනම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එතන තියෙන්නේ බාහිර ශබ්දේ. ඒතර අපි ඒ බාහිර ශබ්දය හැදුවේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයමයි. සතර මහා ධාතුන්ටයිති. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඒකත්. එතකොට කණත් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. සිහිය පිහිටවනගෙනයි බැලුවේ යදනිච්ඡං තන් දුක්ඛං. නාසයත් ඒ වගේ. නාසයත් ඒ වගේ. මූල ධර්මයේ වශයෙන් කර්මයටයි තියෙන්නේ. ඒකේ පටන් ගැනීම ඒකේ හැඩය ඇති කලේ කර්මයයි. ඒකේ පැවැත්ම තීරණය කලෙත් කර්මයයි. හැබැයි අපි කියනවා අපේ කියලා. පුච්චලේ තනියම කියනවා මගේ කියලා. ඒක වැරදි. නෑ. ඒ සතර මහා ධාතුන්ගේ සුද්දාෂ්ටක කලාපේ නිර්මාණයක් වර්තමානයේ. ඒකට කිව්වා ප්‍රත්‍ය ධර්මයේ කියලා. එහෙනම් මේ ප්‍රත්‍ය ධර්මයේ ඒ සුද්දාෂ්ටක කලාපේ ආයශ්‍ය චිතක්ෂණ 17ක් ඒ 17 ඇතුළත ඇති වෙලා නැති වෙනවා. හැබැයි ඒ ඒ නැති වෙච්ච බව අපට දර්ශනය නොවෙන නොවෙන්න අර ධර්මතා හතරකින් නැවත නැවත නැවත නැවත ඒ සුද්දාෂ්ට කලාපය නිර්මාණය කරනවා. කම්මචිත්ත ඍතු ආහාර. කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් නැවත නැවත සකස් කරනවා. අයිති කර්මයටයි මූල ධර්මය. එනා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකින්න. කර්මයට අයිති කියලා දකින්න. ඒ හේතුවයි. ප්‍රත්‍ය සුද්දාෂ්ට කලාපයයි. ඒන් උපන් ධර්මයක්. නිවැරදිව දැනගත්ත නිවැරදිව දැක්ක. චන්දරාගය අයින් කරන්න. ආසාව අයින් කරන්න, ඇල්ම අයින් කරන්න. යදනිච්ඡන්තං දුක්ඛං. ඒක දුකක් ඇති කරනවා කොයි වෙලේ හරි ශෝකයක් කනගාටුවක් හැඬීමක් දුක් දෝමනස්සයක් ඇති කරනවා ඒකට ගෝචර වෙන්නේ බාහිර ගන්ධයත් ඒකත් නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන සුද්දාස්ඨක කලාපයෙන් සතර මහා ධාතු වුණොන්ට ප්‍රත්‍ය වීමෙන් ඒ ගන්ධයන් නිර්මාණය වෙනවා. ඒකෙත් තියෙන ශනික විපරිණාමයක් වෙනස් වීමක් යදනිච්ඡන්තං දුක්ඛ. ඒක දුකක් ඇති කරන්නේ. එහෙනම් ශරීරය ගන්නවා. දිව ගන්නවා. දිවත් ඒ වගේ. දිවත් හේතු ප්‍රත්‍යපත් ප්‍රත්‍යෝපන්න ධර්මයක්. දැන් අර මුලින් සඳහන් කළ ආකාරයට ඒ ධර්මයන්ොත් විසඳ ගන්න වෙනවා. කාලයත් එක්ක සියල්ල විස්තර කරන්න කාලයක් නැහැ. දිව හා බාහිර රසය, කය හා බාහිර පහස, සිත හා බාහිර අරමුණු. එහෙනම් දිවත් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න ධර්මයක්. යදනිච්ඡන්තං දුක්ඛං. ඒතර ප්‍රත්‍ය ධර්මය තමයි සුද්දාෂ්ටක කලාපය. හේතු තමයි කර්මය. ඒක පෙර භවයේ. වර්තමාන භවයේ කම්මචිත්ත යුක්ත ආහාර කියන ධර්මයන් උපකාරයි ප්‍රත්‍ය වෙනවා. සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මට. ඒතර සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍ය ධර්මයේ දිවට. යදනිච්ඡන් තන් දුක්ඛං. ඒක දුකක් ඇති කරන්නේ කොහොමද? ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා. ඇතිව නැති වෙනවා. ඒ අනුව දුක ශෝකය කනගාටුව හටගන්න. චන්දරාගය අයින් කරන්නේ. හේතුප්‍රත්‍ය දැකලා සිහිය පිහිටවාගෙන හේතුප්‍රත්‍ය දැකලා චන්දරාගය අයින් කරනවා. ශරීරයත් එහෙමයි. ශරීරයයි සුද්දාෂ්ටක කලාපේට. ප්‍රත්‍ය ඒ තමයි උපකාර ධර්මය. ශරීරයේ සෑම කොටසක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පටවියාපොත්‍යචෝ වායෝ කියන ධර්මතාවලින්. ඒ හැඩය ඒ වෙනස කර්මයටයි තියෙක. ඒක පෙර භවයේ. කර්මයෙන් සකස් වෙච්ච එකක්. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඒ ප්‍රත්‍ය හතර නිසා නැවත නැවත නැවත ඇදගෙන යනවා. නැවත නැවත අපට නොපෙනි ශරීරයක් තියෙන බව විතරක් පෙන්නලා යථා ස්වභාවය වහලා මෝහය නැමැති අන්ධකාරයෙන් වහලා ප්‍රඥාව නැමැති පහන දල්වගත්ත කෙනාට දකින්න පුළුවන් යථාර්ථය සත්‍ය අනේ යමෙක් නිවැරදිව දැක්කා නිවැරදිව දැකලා ඒ චන්දරාගය අයින් කරනවා. ශරීරයේ තියෙන ශරීරයේ සෑම කොටසකටම තියෙන චන්දරාගය ආසාව වැල්ම කැමැත්ත බැඳීම ප්‍රිය ස්වභාවය අයින් කරනවා. එයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යද නිච්ඡං තන් දුක්ඛං. මහණෙනි මේක දුකක් ඇති කරන්නේ. බලන්නකො ශරීරය අපිට දුකක් ඇති කරන්නේ නැද්ද? මේකේ තියෙන ජාති ස්වභාවයක්, ජරා ස්වභාවයක්, ව්‍යාධි ස්වභාවයක්, බිඳිලා අවසන් වෙන මරණ ස්වභාවයක් ශෝක මේ ශරීරය නිසා මොනතරම් ශෝක වෙනවද මොනතරම් කනගාටු හැඬීම් වැළපීම් දුක් දෝමනස්සය නැවත නැවත නැවත යනවා එහෙනම් නැවත නැවත අපි අකමැති අපි අප්‍රිය කරන දුක් ස්වභාවයන්ට අයිති දේවල් අපි අයිති කරගන්නේ නෑ අපි මේක චන්දරාගේ අයින් කරනවා පහසත් ඒ වගේ සීත උෂ්ණ දෙකත් නැවත නැවත නිර්මාණය වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් සීත උෂ්ණ දෙකයි 34 මහ ධාතුන්ට ඕනොන්ට ප්‍රත්‍ය වීමෙන් උපකාරයෙන් ඒ සීත උෂ්ණ දෙකේ ස්වභාවයන් වෙනස් කරනවා. තේජෝ ධාතු වශයෙන් හැඳින්වුවාට ඒකේ අඩු බව තමයි සීත. ඒකේ වැඩි බව තමයි උණුසුම. මේ ස්වභාවයන් තියෙන්නේ. සය සතර මහ ධාතුන්ගේ ක්‍රියාවලිය. එහෙනම් මනසත් අපි පිළිබඳව විසඳ ගන්න ඕනේ. මනස කිව්වේ සිත විඥානේ. මේක දුකටයි තියෙකක් සැපටයි තියෙකක් නෙමෙයි. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. රූප පිළිබඳව දැකීමේ සිතක් හදන්නේ හේතුවකින්. ඇසයි බාහිර රූපයයි. ඒ සිත හැදුවේ ඒ හේතු දෙක මූලික වීමෙන් ඒ ඉපදිච්ච ධර්මය. ඵලය හේතුඵල. කනයි ශබ්දය නිසා සෝත විඥානය. මානසික ක්‍රියාකාරීත්වය මේ හේතුන්ගේ සම්බන්ධයෙන් නාසය ගන්ධය නිසා ගාන විඥානය හොඳට බලන්න පරීක්ෂා කරලා බලන්න විභාග කරලා බලන්න බෙදලා බලන්න දිවයි රසය නිසා ජීව විඥානය රස දැන ගැනීම සිට කයයි පහසයි නිසා කාය විඥානය මනසයි අරමුණ නිසා මනෝ විඥානය එන සිතේ ක්‍රියාකාරීත්වයත් හේතුඵල සම්බන්ධය යදනිච්ඡන් තන් දුක්ඛං චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා යදනිච්ඡන් තන් දුක්ඛං හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ හටගත්තේ තියෙන ශණයෙන් බිඳිලා අවසන් වීමක් යදනිච්ඡන් තන් දුක්ඛං එහෙනම් ඒක දුකක් ඒ අපි දුක ප්‍රාර්ථනා කරන්නේ නැවත නැවත මේ උතුම් වූ ධර්මයක් අපට දායාද කළා දීලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය දැනගෙන දැකගෙන දුකෙන් නිදහස් වෙන්නට මේක දකින්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක විතරයි අබුද්ධෝත්පාද කාලයක මේක දකින්න බෑ එහෙනම් අපි වාසනාවන්ත පිරිසක් හැටියට අදත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල ධර්මතාවය පිළිබඳව යම් ආකාරයකින් අවබෝධයක් ලබා ගන්න. මේ අවබෝධය දිගින් දිගට ගෙනියන්න, ඉදිරියට ගෙනියන්න. මේක අතරමඟ නවත්තන්න එපා. සෑම මොහොතකම බලන්න. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි දහටගන්නේ කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. එතකොට මම සියල්ල පිළිබඳව දේශනා කළා. සයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, කයයි පහසයි, මනසයි අරමුණයි. මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම සත්‍යයි. ඒ තුල තියෙන අපිට දුකක් ඒ විපරිණාමය වෙනස් වෙන ස්වභාවය ඒ බින්දිල අවසන් වීම අපට දුකක් ශෝකයක් කනගාටුවක් අපිට එපා ඒවා ඇයි අපි නැවතේව ප්‍රාර්ථනා කරන්නේ? නැවතේව බලාපොරොත්තු වෙනවා. ඒ අසකන නාස්‍ය දිව ශරීරය හෘදේ වස්තු හා ස්ත්‍රී පුරුෂ භාවයන් කියන ඒවා අපි නැවත ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ දුකයි. ඒ දුක බලාපොරොත්තු වෙන්නේ ඥානවන්ත පිරිසක් හැටියට. නෑ අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා ඒ චන්දරාගය අයින් කරනවා. මේ කරුණු 12ම චන්දරාගය අයින් කරාද යාට වෙන කරන්න දෙයක් නැහැ. ධර්ම දේශනාව අවසන් කරනවා. වටිනා ධර්ම දේශනාවක් පැයක් වැනි කෙටි කාලයක් තුළ පැහැදිලි කරේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ පාටිච්ච සමුප්පාදය හා සීය පිහිටවීම ඒ සතිපට්ඨානය දෙක එකට සම්බන්ධ කරලා මේ සියල්ල දකින්න නම් මේ සත්‍ය දකින්න නම් මේ යථාර්ථය දකින්න නම් සිහිය පිහිටවන්න ඕනේ. ඒකට කිව්වා සතිපට්ඨාන. අර පිළිවෙල ප්‍රවෘත්තිය දැක්කා. ඒ තමයි පටිච්ච සමුප්පන්න බව.